මහා හත්ති පදෝපම සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제ත වනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ తත්‍රකෝ ආයස්මා සාරිපුත්තෝ බික්ඛෝ ආමන්තේසේ ආවසෝ බික්ඛවෝතේ ආවුසෝති කෝතේ බික්ඛෝ ආයස්මතෝ සාරිපුත්තස්ස පච්චස්සෝසුං ආයස්මා සාරිපුත්තෝ ඒ තදවෝච සේයතාපි ආවුසෝ යානි කානිති ජංගලානම් පානානං පදජාතානි සම්බානිතානේ හත්ති පදේ සමෝදානං ගච්ඡන්තේ අත්ථි පදන්තේ සංඅග්ගමක්ඛායතේ යදිදම් මහත්තනේන ඒවමේව කෝ ආවුසෝ ඒකේචි කුසලා ධම්මා සම්බේතේ චතුසෝ අරිය සච්චේසෝ සංඝහං ගච්ඡanti කතමේසු චතුසෝ දුක්ඛේ අරිය සච්චේ දුක්ඛ සමුදයේ අරිය සච්චේ දුක්ඛ නිරෝධේ අරිය සත්‍යේ දුක්ඛ නිරෝධගාමිනියා පටිපදාය අරිය සත්‍යේ කතමං ඡාවසෝ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා මරණංපි දුක්ඛං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සෝ පායාසාපි දුක්ඛා යම් තෙච්ඡං න ලබති සම්පේ දුක්ඛං සංකෙත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛං කතමේ චාඋසෝ පංච උපාදානස්කන්ධා සේයති දම් රූපෝපාදානස්කන්ධෝ වේදනෝපාදානස්කන්ධෝ සංඤෝපාදානස්කන්ධෝ සංඛාරෝපාදානක්ඛන්தோ විඤ්ඤාණෝපාදානක්ඛන්தோ කතමෝ චෞසෝ රූපෝපාදානක්ඛන්தோ චත්තාරිච මහා භූතානි චතුන්නං ච මහා භූතානං උපාදාය රූපං කතමේ චෞසෝ චත්තාරෝ මහා භූතා පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. ඛතමාචාවසෝ පඨවි ධාතු, පඨවි ධාතු සියා අජ්ජත්තිකා සියා බාහිරා. ඛතමාචාවසෝ අජ්ජත්තිකා පඨවි ධාතු. යං අජ්ජත්තං පච්ඡත්තං කක්කලං කරිගතං උපාදෙන්නං සේයතේ දං කේසා ලෝමානකා දන්තා සචෝ මන්සං නහාරෝ අට්ඨේ අට්ඨේ මින්ජං වක්ඛං හදයන් යකනං කිලෝමකම් පිහකම් පප්පාසං අන්තං අන්ත ගුණං උදරියං කරේසං යං වා පනං චම්පෙ කෙන්චි අජ්ජත්තං පච්ඡත්තං කක්කලං කරිගතං උපාදෙන්නම් අයං උච්චතාවසෝ අජ්ජත්තිකා පඨවේ ධාතු යාචේව කෝපන අජ්ජත්තිකා පඨවේ ධාතු යාච බාහිරා පඨවේ ධාතු පඨවේ ධාතු රේවේසාත් තං නේසං මමනේසෝ හමස්මිනමේසෝ අත්තාතේ ඒව මේ තං යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං ඒව මේ තං යථා භූතං සම්මප්පඤ්ඤාය දිස්වා පඨවේ ධාතු යා නිබ්බින්දති පඨවේ ධාතු යා චිත්තං විරාජේති හෝති කෝසෝ ආහුසෝ සමයෝ යං බාහිරා ආපෝ ධාතු පකුප්පති අන්තරහිතා තස්මින් සමයේ බාහිරා පඨවේ ධාතු හෝති තස්සාහිනාම ආවසෝ බාහිරාය පඨවේ ධාතු යා තාව මහල්ලිකාය අනිච්චතා පඤ්ඤායිස්සති කය ධම්මතා පඤ්ඤායිස්සති වය ධම්මතා පඤ්ඤායිස්සති විපරිණාම ධම්මතා පඤ්ඤායසතේ කිම් පනි මස්ස මත්ථට්ඨ කස්ස කායස්ස තන්හෝපාදෙන්නස්ස අහන්තිවා මමන්තිවා අස්මේතිවා අත පස්සනෝ චේවෙත්ථ හෝති සංචේ ආවුසෝ බික්ඛුං පරේ අක්ඛෝ සම්ති පරිභාසන්ති රෝසෙන්ති විහෙසෙන්ති සෝ එවං පජානාති uppannā ko me ayaṁ sota sampassajā dukkha vedanā sāca ko paṭicca no appaṭicca kiṁ paṭicca passaṁ paṭicca so passo anicchoti passati වේදනා අනිච්ඡාති පස්සති සංඥා අනිච්ඡාති පස්සති සංඛාරා අනිච්ඡාති පස්සතේ විඥානං අනිච්ඡන්ති පස්සතේ තස්ස ධාතාරම්මන මේව චිත්තං පක්ඛන්දති පසේදති සම්තිට්ඨති අධිමුච්ඡති සංචේ ආවසෝ බික්ඛුම් පරේ අනෙත්තේ හේ අකන්තේ හේ යමනාපේ හේ සමුදාචරන්ති පානි සම්පස්සේ නපේ ලෙඩ්ඩු සම්පස්සේනපි දණ්ඩ සම්පස්සේනපි සත්ත සම්පස්සේනපි සෝ එවං පජානාති තථා භූතෝ කෝ අයං කායෝ යථා භූතස්මින් කායේ පානේ සම්පස්සාපි කමන්ති ලෙඩ්ඩු සම්පස්සාපි කමන්ති දණ්ඩ සම්පස්සාපි කමන්ති සත්ත සම්පස්සාපි කමන්තේ වුත්තං කෝපනේ සංභගවතා කකචෝපමෝ වාදේ උබතෝ දණ්ඩකේන චේති භික්ඛවේ කකචේන චෝරා ඕචරකා අංගමංගානි ඕකන්තේ යොන් තත්‍රාපියෝ මනෝ පදෝසෙය්‍ය නමේ සෝතේන ශාසන කරෝති ආරද්ධං කෝපන මේ විරයං භවිස්සති අසල්ලේනම් උපට්ඨිතා සති අපම්මුට්ඨා පස්සද්ධෝ කායෝ අසාරද්ධෝ සමාහිතෝ චිත්තං ඒකංගං කාමන්දානීමස්මින් කායේ පානි සම්පස්සාපි කමන්තේ ලෙඩ්ඩු සම්පස්සාපි කමන්තේ දණ්ඩ සම්පස්සාපි කමන්තේ සත්ත සම්පස්සාපි කමන්තේ කරේ යති හිදං බුද්ධානං ශාසනන්තේ තස්සචේ ආවුසෝ බික්ඛුනෝ එවං බුද්ධං අනුස්සරතෝ එවං ධම්මං අනුස්සරතෝ එවං සංඝං අනුස්සරතෝ උපේක්ඛා කුසල නිස්සිතාන සන්තාති සෝතේන සංවෙඤ්ජතේ සංවේගං ආපජ්ජතේ අලාභාවත මේ නවත මේ ලාභා දුල්ලද්ධං වතමේ නවතමේ සුලද්ධං යස්සමේ එවං බුද්ධං අනුස්සරතෝ එවං ධම්මං අනුස්සරතෝ එවං සංඝං අනුස්සරතෝ උපේක්ඛා කුසල නිස්සිතා නසංඨාතේතේ සේයථාපියාවුසෝ සුනිසා සසුරන් දිස්වා සංවිජ්ජති සංවේගං ආපඤ්ඤති ඒවමේව කෝ ආවුසෝත් අස්සතේ බික්ඛුනෝ එවං බුද්ධං අනුස්සරතෝ එවං ධම්මං අනුස්සරතෝ එවං සංඝං අනුස්සරතෝ උපේක්ඛා කුසල නිස්සිතාන සන්තහාති සෝතේන සංවෙඤ්ඤතේ සංවේගං ආපඤ්ඤතේ අලාභවතමේ නවතමේ ලාභං දුල්ලද්ධං වතමේ නවතමේ සුලද්ධං යස්සමේ එවං බුද්ධං අනුස්සරතෝ එවං ධම්මං අනුස්සරතෝ එවං සංඝං අනුස්සරතෝ උපේක්ඛා කුසල නිස්සිතා නසංඨාතේ තේ තස්සචේ ආවුසෝ භික්ඛුනෝ එවං බුද්ධං අනුස්සරතෝ එවං ධම්මං අනුස්සරතෝ එවං සංඝං අනුස්සරතෝ උපේක්ඛා කුසල නිස්සිතා සන්තාති සෝතේන අත්ථමනෝ හෝති එත්තාවතාපි කෝ ආවුසෝ භික්ඛුනෝ බහුකතං හෝතේ අතමා චෞසෝ ආපෝ ධාතුං ආපෝ ධාතෝසියා අජ්ජත්තිකාසියා බාහිරා කතමා චෞසෝ අජ්ජත්තිකා ආපෝ ධාතුං යං අජ්ජත්සං පච්ඡත්සං ආපෝ ආපෝ ගතං උපාදින්නම් සේයතේදම් පිත්තං සෙම්හං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සවසාකේලෝ සිංහානිකාලසිකා මුත්තම් යං වා පනඤ්ඤම් හි කිංචේ අජ්ජත්තං පච්ඡත්තං ආපෝ ආපෝ ගතං උපාදින්නම් අයං බුච්චතාවසෝ අජ්ජත්තිකා ආපෝ ධාතු යාචේව කෝපන අජ්ජත්තිකා ආපෝ ධාතු යාච බාහිරා ආපෝ ධාතුන් ආපෝ ධාතුරේ වේසාතං නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්ථාති එවමෙතං යථා භෝතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං එවමෙතං යථා භෝතං සම්මප්පඤ්ඤාය දිස්වා ආපෝ ධාතු යා නිබ්බෙන්දතේ ආපෝ ධාතු යා චිත්තං විරාජේති හෝති කෝසෝ ආහුසෝ සමයෝ යං බාහිරං ආපෝ ධාතු පකුප්පති සාගාමම්පි වහති නිගමම්පි වහති නගරම්පි වහති ජනපදම්පි වහති ජනපද පදේ සම්පි වහති හෝති කෝසෝ ආවුසෝ සමයෝ යං මහා සමුද්දේ යෝජන සතිකානි පියුදකානි ඕගච්ඡන්ති දියෝජන සතිකානි පියුදකානි ඕගච්ඡන්ති තියෝජන සතිකානි පියුදකානි ඕගච්ඡන්ති චතුයෝජ සතිකානි පියුදකානි ඕගච්ඡන්ති පංචයෝජන සතිකානි පේ උදකානි ඕගච්ඡන්ති යෝජන සතිකානි පියුදකානි ඕගච්ඡන්තේ සත්තයෝජන සතිකානි පියුදකානි ඕගච්ඡන්ති කෝතිකෝසෝ ආවුසෝ සමයෝ යං මහා සමුද්දේ සත්තතාලම් පියුදකං සංඨාතේ චතාලම් පියුදකං සංඨාතේ පංචතාලම් පියුදකං සංඨාතේ යතුත්තානම්පි උදකම් සණ්ඨාති තිතාලම්පි උදකම් සණ්ඨාති ද්විතාලම්පි උදකම් සණ්ඨාති තාලම්පි උදකම් සණ්ඨාති හෝති කෝසෝ ආවුසෝ සමයෝ යං මහා සමුද්දේ සත්තපෝරි සම්පයෝදකං සණ්ඨාතේ චපෝරි සම්පයෝදකං සණ්ඨාති පංචපෝරි සම්පි උදකං සංඨාති චතුපෝරි සම්පි උදකං සංඨාති තිපෝරි සම්පි උදකං සංඨාති දිපෝරි සම්පි උදකං සංඨාති පෝරි සම්පි උදකං සංඨාති හෝති කෝසෝ ආහුසෝ සමයෝ යං මහා සමුද්දේ අද්දපෝරි සම්පි උදකං සංඨාති කටිමත්සම්පි උදකං සණ්ඨාතේ ජන්නුමත්සම්පි උදකං සණ්ඨාතේ ගොප්පක මත්සම්පේ උදකං සණ්ඨාතේ හෝති කෝසෝ ආවුසෝ සමයෝ යං මහා සමුද්දේ අංගුලේ පබ්බතේ මන මත්තම්පි උදකං නහෝති තස්සාහි නාම ආවුසෝ බාහිරාය ආපෝ ධාතු යාතාව මහල්ලිකාය අනිච්ඡතා පඤ්ඤායිස්සති තේයාලම් කස්සචේ ආහුසෝ බික්ඛුනෝ එවං බුද්ධං අනුස්සරතෝ එවං ධම්මං අනුස්සරතෝ එවං සංඝං අනුස්සරතෝ උපේක්ඛා කුසල නිස්සිතා සණ්ඨාතේ සෝතේන අත්තමනෝ හෝති එත්තාවතාපිකෝ ආවුසෝ බික්ඛුනෝ බහුකතං හෝති කතමාචාවුසෝ තේජෝ ධාතුත් තේජෝ ධාතෝ සියා අජ්ජත්තිකා සියා බාහිරාම් කතමාචාඋසෝ අජ්ජත්තිකා තේජෝ ධාතෝ යං අජ්ජත්තිකං පච්චත්තං තේජෝ තේජෝගතං උපාදින්නම් සේයතේදම් යේනච සන්තප්පති යේනච ජරීයති යේනච පරිඩයිහති යේනච අසිත පේත කායිත සායිත සම්මා පරිණාමං ගච්ඡති යං වාපනඤ්ඤම්ති කිංචි අජ්ජත්තම් පච්ඡත්තම් තේජෝ තේජෝ ගතං උපාදින්නම් අයං වොච්චතාවසෝ අජ්ජත්තිකා තේජෝ ධාතු යාචේව කෝපන අජ්ජත්තිකා තේජෝ ධාතු යාච බාහිරා තේජෝ ධාතු තේජෝ ධාතුරේ වේසාත් තන්නේ තම් මමනේසෝ හමස්මි නමේසෝ අත්තාති ඒවමේතං යථා භෝතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං ඒවමේතං යථා භෝතං සම්මප්පඤ්ඤාය දිස්වා තේජෝ ධාතුයා නිබ්බින්දති තේජෝ ධාතුයා චිත්තං විරාජේතේ භෝතිකෝසෝ ආහුසෝ සමයෝ යං බාහිරා තේජෝ ධාතු පකුප්පතේ සාගාමම්පි දහති නිගමම්පි දහති නගරම්පි දහට්ටි ජනපදම්පි දහති ජනපද පදේ සම්පි දහති සාහරිතං තං වා පන්තං තං වා ශේලං තං වා උදකං තං වා රමණීයං වා බොහොමි භාගං ආගම්ම අනාහාරා නිබ්බායති හෝති කෝසෝ ආවසෝ සමයෝ යං කුක්කුට පත්තේනපි නහාරුදද්දුලේනපි අග්ගින් ගවේසන්තේ තස්සාහි නාම ආවසෝ බාහිරා තේජෝ ධාතෝත් තව මල්ලිකාය අනිච්චතා පඤ්ඤායිස්සතේ තේයාලම් තස්සචේ ආවසෝ බෙක්ඛුනෝ එවං බුද්ධං අනුස්සරතෝ එවං ධම්මං අනුස්සරතෝ එවං සංඝං අනුස්සරතෝ උපේක්ඛා කුසල නිස්සිතා සණ්ඨාසේ සෝතේන අත්තමනෝ හෝති එත්තාවතාපිකෝ ආවසෝ බෙක්ඛුනෝ බහුකතං හෝතේ කතමා චෞසෝ වායෝ ධාතුම් වායෝ ධාතු සියා අජ්ජත්තිකා සියා බාහිරා කතමා චෞසෝ අජ්ජත්තිකා වායෝ ධාතුම් යං අජ්ජත්තං පච්චත්තං වායෝ වායෝගතං උපාදින්නම් සේයතේදම් උද්ධංගමා වාචා අදෝගමා වාචා කුච්චිසයා වාචා කොට්ඨසයා වාචා අංගමංගානුසාරිනෝ වාචා අස්සාසෝ පස්සාසෝ ඉති වායං වා පනඤ්ඤම්පි කිංචි යජ්ජත්තම් පච්චත්තං වායෝ වායෝ ගතං උපාදින්නම් අයං බොච්චතාවසෝ අජ්ජත්තිකා වායෝ ධාතුම් යාචේව කෝපනාජ්ජත්තිකා වායෝ ධාතු යාච බාහිරා වායෝ ධාතු වායෝ ධාතුරේ වේසාත් තන්නේ සම්මමනේසෝ හමස්මි නමේසෝ වත්තාති ඒවමේ සං යථා භෝතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං ඒවමේ සං යථා භෝතං සම්මප්පඤ්ඤාය දිස්වා වායෝ ධාතුයා නිබ්බෙන්දති වායෝ ධාතුයා චිත්තං විරාජේති හෝති කෝසෝ ආඋසෝ සමයෝ යං බාහිරං වායෝ ධාතු පකුප්පති සාගාමං පිවහතේ නිගමං පිවහතේ නගරං පිවහතේ ජනපදං පිවහතේ ජනපද පදේ සම්පිවහතේ හෝති කෝසෝ ආහුසෝ සමයෝ යං ගිම්හානං පච්චිමේ මාසේ තාලා වන්ටේනති විදූපනේනති වාසං පරියේ සම්තේ ඔස්සාවනේ පිතිනානින ඉංජන්ති තස්සාහි නාම ආවුසෝ බාහිරාය වායෝ ධාතෝ තාබමහල්ලිකාය අනිච්චතා පඤ්ඤායිසතේ කය ධම්මා පඤ්ඤායස්සති වය ධම්මා පඤ්ඤායස්සති විපරිණාම ධම්මා පඤ්ඤායස්සති කිම්පනිමස්ස මත්තට්ඨකස්ස කායස්ස තණ්හෝපාදීනස්ස අහන්ති වා මමන්ති වා අස්මේති වා අත කස්සනෝ චේවෙත්ථ හෝති තංචේ ආවුසෝ බික්ඛුම් පරේ අක්ඛෝ සම්ති පරිභාසಂತಿ දෝසෙන්ති විහෙසෙන්ති සෝ එවං පජානාතේ uppannā කෝ මේ අයං සෝත සම්පස්සජා දුක්ඛා වේදනා සාචකෝ පටිච්චනෝ අපටිච්ච කිම් පටිච්ච පස්සං පටිච්ච සෝ පස්සෝ අනිච්ඡෝති පස්සති වේදනා අනිච්ඡාති පස්සතේ සංඥා අනිච්ඡාති පස්සතේ සංඛාරා අනිච්ඡාති පස්සතේ විඥානං අනිච්ඡන්තේ පස්සතේ චස්ස ධාතාරම්මන මේව චිත්තම් පක්ඛන්දති පසේදතේ සම්තිච්ඡතේ අදේ මොච්ඡතේ තංචේ ආවුසෝ බික්ඛුම් පරේ අනිත්තේහි අකන්තේහි යමනාපේහි සමුදාචරන්තේ පානි සම්පස්සේනපි ලෙඩ්ඩු සම්පස්සේනපි දණ්ඩ සම්පස්සේනපි සත්ථ සම්පස්සේනපි සෝ එවං පජානාති තථා භූතෝ කෝ අයං කායෝ යථා භූතස්මින් කායේ පානිස් සම්පස්සාපි කමන්තේ ලෙඩ්ඩෝ සම්පස්සාපි කමන්තේ දණ්ඩ සම්පස්සාපි කමන්තේ සත්ත සම්පස්සාපි කමන්තේ වොත්තංකෝ අයං පනේ සංභගවතා කකචෝපමෝ වාදේ උබතෝ දණ්ඩකේන චේති භික්ඛවේ කපචේන චෝරා ඕවරකා අංගමංගානි ඕකන්තේයොන් తత్రాపి యో మనోపదోసేయ నమేసోత్తేన శాసన కరోతి ආරද්ධං කෝපනමේ විරියං භවිස්සති අසල්ලේනං උපට්ඨිතා සතේ අසම්මුට්ඨා පස්සද්ධෝ කායෝ අසාරද්ධෝ සමාහිතං චිත්තං ඒකග්ගං කාමන්දානි ඉමස්මින් කායේ පානේ සම්පස්සාපි කමන්තේ ලෙඩ්ඩු සම්පස්සාපි කමන්තේ දණ්ඩ සම්පස්සාපි කමන්තේ සත්ත සම්පස්සාපි කමන්තේ කරේයතේ හිදං බුද්ධානං ශාසනන්තේ තස්සචේ ආහුසෝ බික්ඛුනෝ එවං බුද්ධං අනුස්සරතෝ එවං ධම්මං අනුස්සරතෝ එවං සංඝං අනුස්සරතෝ උපේක්ඛා කුසල නිස්සිතාන සණ්ඨාතේ සෝතේන සංවිජ්ජතේ සංවේගං ආපජ්ජතේ අලාභවත මේන වත මේ ලාභං දුල්ලද්ධං වත මේ නවත මේ සුලද්ධං යස්සමේ එවං බුද්ධං අනුස්සරතෝ එවං ධම්මං අනුස්සරතෝ ඒවං සංඝං අනුස්සරතෝ උපේක්ඛා කුසල නිර්සිතාන්න සණ්ඨාතේති සේයතාපියාවසෝ සුනිසා සසුරන් දෙස්වා සංවිජ්ජති සංවේගං ආපජ්ජති ඒවමේව කෝ ආවසෝ තස්ස චේ බෙක්ඛුනෝ එවං බුද්ධං අනුස්සරතෝ එවං ධම්මං අනුස්සරතෝ එවං සංඝං අනුස්සරතෝ උපේක්ඛා කුසල නිස්සේතාන සණ්ඨාති සෝතේන සංවේජ්‍යති සංවේගං ආපජ්ජති අලාභවත මේ නවත මේ ලාභං දුල්ලද්ධං වත මේ නවත මේ සුලද්ධං යස්සමේ එවං බුද්ධං අනුස්සරතෝ එවං ධම්මං අනුස්සරතෝ එවං සංඝං අනුස්සරතෝ උපේක්ඛා කුසල නිස්සිතාන සණ්ඨාතේ තේ අස්සජේ ආවසෝ බික්ඛුනෝ එවං බුද්ධං අනුස්සරතෝ එවං ධම්මං අනුස්සරතෝ එවං සංඝං අනුස්සරතෝ උපේක්ඛා කුසල නිස්සිතා සණ්ඨාති සෝතේන අත්තමනෝ හෝති එත්තාවතාපිකෝ ආවුසෝ භික්ඛුනෝ බහුකතං හෝති සේයතාපි ආවුසෝ කට්ඨංච පටිච්ච වල්ලෙන්ච පටිච්ච තිනංච පටිච්ච මත්තිකංච පටිච්ච ආකාශෝ පරිවාරිතෝ අගාරන්තේව සංඝං ගච්ඡති ඒවමේව කෝ ආවුසෝ අට්ඨින්ච පටිච්ච නහාරුංච පටිච්ච මන්සංච පටිච්ච ධම්මංච පටිච්ච ආකාශෝ පරිවාරිතෝ රූපන්තේව සංඝං ගච්ඡති අජ්ජත්ති කංචේ ආවුසෝ චක්ඛං අපරිභින්නං හෝතේ බාහිරාච රූපාන ආපාතං ආගච්ඡන්ති නොච තජ්ජෝ සමන්නාහාරතෝ හෝති නේවතාව තජ්ජස්ස විඥාන භාගස්ස පාතු භාවෝ හෝති අජ්ජස්සේ කංචේ ආවුසෝ චක්කුං අපරිබින්නම් හෝති බාහිරාච රූපා ආපාතං ආගච්ඡන්ති නෝච තජ්ජෝ සමන්නාහාරෝ හෝති නේවතාව තජ්ජස්ස විඥාන භාගස්ස පාතු භාවෝ හෝති යතෝ චකෝ ආවසෝ අජ්ජත්තිකංචේ චක්ඛුං අපරිබින්නම් හෝති බාහිරාච රූපං ආපාතං ආගච්ඡන්ති තජ්ජෝච සමන්නාහාරෝ හෝති එවං තජ්ජස්ස විඥාන භාගස්ස පාතු භාවෝ හෝති යං තථා භෝතස්ස රූපං තං රූපෝ පාදානඛන්‍දේ සංඝහං ගච්ඡති යා තථා භෝතස්ස වේදනා සා වේදනෝ පාදානඛන්‍දේ සංඝහං ගච්ඡති යා තථා භෝතස්ස සංඥා සා සංඤෝ පාදානඛන්‍දේ සංඝහං ගච්ඡති යේ තතහා බොහෝතස්ස සංඛාරාත් තේ සංඛාරෝපාදානස්කන්ධේ සංඝහං ගච්ඡanti යන් තතහා බොතස්ස විඥානං තං විඥානෝපාදානස්කන්ධේ සංඝහං ගච්ඡති සෝ එවං පජානාති එවං කිරමේ සං පංචන්නං උපාදානස්කන්ධානං සංඝහෝ sannipāto samavāyo hoti උත්තංකෝ පනේතම් භගවතා යෝ පටිච්ච සමුප්පාදම් පස්සතේ සෝ ධම්මං පස්සතේ යෝ ධම්මං පස්සතේ සෝ පටිච්ච සමුප්පාදම් පස්සතේ තේ පටිච්ච සමුප්පන්නා කෝ පනිමේ යදිදම් පංච උපාදානස්කන්ධා යෝ ඉමේසෝ පංච සුපාදානස්කන්ධේසෝ ඡන්தோ ආලයෝ අනුනයෝ අජ්ජෝසානම් සෝ දුක්ඛ සමුදයෝ යෝ ඉමේසෝ පංච උපාදානස්කන්ධේසෝ ඡන්දරාග විනයෝ ඡන්දරාගප්පහානම් සෝ දුක්ඛ නිරෝධෝති එත්තාවතාපිකෝ ආවුසෝ බික්ඛුනෝ බහුකතං හෝති අජ්ජත්තිකංචේ ආවුසෝ සෝතං අපරිබෙන්නං හෝති බාහිරාච සද්ධාන ආපාතං ආගච්ඡන්ති තේයානම් අජ්ජත්තිකංචේ ආවුසෝ ගහනං අපරිබෙන්නං හෝති බාහිරාච ගන්ධාන ආපාතං ආගච්ඡන්ති පේයාලම් අධ්‍යාත්තිකාචේ ආවුස්සෝ දිවහා අපරිභින්නම් හෝති බාහිරාච රසාන ආපාතං ආගච්ඡන්ති පේයාලම් අජ්ජත්තිකෝචේ ආවසෝ කායෝ අපරිබින්නෝ හෝති බාහිරාච පොට්ටම්බාන ආපාතං ආගච්ඡන්ති පේයාලම් අජ්ජත්තිකෝචේ ආවසෝ මනෝ අපරිබින්නෝ හෝති බාහිරාච ධම්මාන ආපාතං ආගච්ඡන්ති නෝජ තජ්ජෝ සමන්නාහාරෝ හෝති නේවතාව සඤ්ඤස්ස විඥාන භාගස්ස පාතු භාවෝ හෝති අජ්ජත්තිකෝ චේ ආඋස්සෝ මනෝ අපරිභින්නෝ හෝති බාහිරාච ධම්මා ආපාතං ආගච්ඡanti නොච තජ්ජෝ සමන්නාහාරෝ හෝති නේවතාව තජ්ජස්ස විඥාන භාගස්ස පාසු භාවෝ හෝති යතෝ චකෝ ආවසෝ අජ්ජත්තිකෝ චේ මනෝ අපරිබින්නෝ හෝති බාහිරාච ධම්මා ආපාතං ආගච්ඡanti තජ්ජෝ ච සමන්නාහාරෝ හෝති එවං තජ්ජස්ස විඥාන භාගස්ස පාතු භාවෝ හෝති යන් තථා භෝතස්ස රෝපං සං රූපෝපාදානස්කන්ධේ සංඝහං ගච්ඡති යා තථා භෝතස්ස වේදනා සා වේදනෝපාදානස්කන්ධේ සංඝහං ගච්ඡති යා තථා භෝතස්ස සංඥා සා සංඤෝපාදානස්කන්ධේ සංඝහං ගච්ඡති ये तथा भूतस्स සංඛාරාතේ සංඛාරෝපාදානක්ඛන්දේ සංඝං ගච්ඡති යං තथा භූතස්ස විඥානං තං විඥානෝපාදානක්ඛන්දේ සංඝං ගච්ඡති සෝ එවං භජානාති එවං කිරමේ සම්පංචන්නං උපාදානක්ඛන්ධානං සංඝෝ සම්නිපාතෝ සමවායෝ හෝති බුද්ධංකෝ පනේසම් භගවතා යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ පටිච්ච සමුප්පාදං පස්සති තේ පටිච්ච සමුප්පන්නා කෝ පනිමේ යදිදම් පංච උපාදානස්කන්ධා යෝ ඉමේසෝ පංච සුපාදානස්කන්ධේසෝ ඡන්தோ ආලයෝ අනුනයෝ අජ්ජෝසානං සෝ දුක්ඛ සමුදයෝ යෝ ඉමේසෝ පංචසෝපාදානස්කන්ධේසෝ චන්දරාග විනයෝ චන්දරාග පහානම් සෝ දුක්ඛ නිරෝධෝති එත්තාවතාතිකෝ ආහුසෝ භික්ඛුනෝ බහුකතං හෝති ඉදම වෝචායස්මා සාරිපුත්තෝ අත්තමනාතේ භික්ඛෝ ආයස්මතෝ සාරිපුත්තස්ස භාසිතං අබිනන්දුන්ති මහා හත්තේ පදෝපම සොත්තං අට්ඨමං